හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පළවෙනිම දවසේ අපි සාමූහික වශයෙන් කරන පළවෙනිම වැඩසටහන කියලා කියන්න පුළුවන් ඒක ධර්ම සාකච්ඡාවක් කියලායි සටහන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා අපි පැයක් හෝ එකමාරක් වමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ඒ අනුව වැඩසටහන මෙහෙවන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරයේදී කාට හරි වෙන කියන්න කරන්න ලියන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණා කරලා සභාවට ඉදිරිපත් කරන්න. අපි හවස කතා කරගත්ත විදිහට ඒක සඳහා මයික් එක පාවිච්චි කරන්නයි කියලා මතක් කරනවා. ප්‍රශ්න දෙක මෙහෙමයි යන්නේ. ලිඛිත ප්‍රශ්නයක් මෙහෙමයි යන්නේ. සැප දුක දෙක මාරු වී සිදුවෙන බව ධර්මයේ දේශනා වුවත් සැප දිගට මහා දුක දිටම අප දකින්නේ අප සැප දිගටම හා දුක දිගටම අපට දැනෙන්නේ ඇයි? සැප දුක බිඳ බිඳී මොහොතක් මොහොතක් මොහොත මොහොත වෙන වෙනස අපි නොදකින්නේ ඇයි ස්වාමීන් වහන්සේ මේකට කියනවා මේ ඉවසීම මදිකම නිසා සැපක් හමාර වෙනකොට ඒ සැපේ නිමාව දකින්න ඉස්සර වෙලා අපි ඊගාව සැපක් දකින්න නැත්නම් දුකක් දකින්නවා ඒ නිසා සැපක හෝ දුකක කවදාකවත් මේ වෙනකම් මේ වෙනකොට නිමාව දකින්න ඉවසලා නැහැ. අපි දැකලා තියෙන්නේ පටන් ගන්නම විතරයි. ඒ මායාව එහෙම නැත්නම් ওই තෘෂ්ණාවේ තියෙන ස්වභාවය තමයි හැම එකකම ආරම්භය උහුලුප්පලා පෙන්නනවා. හමාරි වසංගනවා, ලීන කරනවා, සංගවනවා. ඒකල ඊගාට මතුවෙන දේෙන් මේ දැනට ගෙවෙන දේ වසංගනවා. මෙන්න මේ මේ පෙරලිය තමයි මනසේ තියෙන මායාව මේ එක දෙයක නිමාව පේන්න දෙන්නේ නැතුව මේ දේ මැද ඉඳලා ඊගාව දේ මුල අතරමැද ගැටලන එක තමයි තණ්හාවේ තියෙන තණ්හාවට ਸਰවචනංශ මේ නිසා ගෙත්තංකාරී කියන නම පාවිච්චි කරනවා සිබ්බනි කියන නම මහුංකාරී එයා එකට ඉවර වෙන ඉවරේ යට වෙන නතර වීම පේන්න ඉස්සෙල්ලා මැදට යනකොටම ඊගාට මතුවෙන එක අරගන්න. එතකොට ගෙවෙන එක ඉවර වෙන්න දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට ආශ්වාසයේ ඉවර වෙනකම්ම බලන් ඉස්සෙල්ලා ප්‍රසවාසය පිටිබඳ අපේක්ෂාව පහළ වෙනවා. ප්‍රසවාසය අවසන් වෙනවා බලන් ඉස්සලා ආශ්වාසය අපේක්ෂා බහල වෙනවා ඒක උඟාවක් හොඳට පේනවා වම දකුණ වශයෙන් භාවනා කරනකොට සක්මනේදී වමේ කෙලවර දකින්න ඉස්සලා දකුණ වැඩ පටන් අරන් ඉවරයි දකුණ තියානකොට වම මෙහින් ඉස්සලා ඉවරයි වම අන්තිම වෙනකම් බලන්න කිව්වොත් දකුණ මිස්සලා ඉවරයි ඒක නිසා මෙතනදී ගන්න සංඥාවට යම් තැන් වල සතහන් කරලා තියෙනවා පච්චාපුරේ සංඤ්ඤය කියලා. පච්චාපුරේ සංඤ්ඤය කියලා කියන්නේ මේක ඉස්සෙනකොට මෙහෙම වැඩේ පටන් අරන් ඉවරයි. මේ දෙක අතරමැදදී හිත මාය වෙනවා. වමේද තියෙන දකුණේද තියෙන. ආස්වාසයේ තියෙන ප්‍රස්වාසයේ තියෙන. පිම්බීමේ තියෙන හැකිරීමක් තියෙන කියලා මේක මේ සාමාන්‍යයෙන් ලෞකික වශයෙන් පෙන්වන්න තියෙන්නේ ඔය මේ කෙටි දුර කෙටි දුර නෙවෙයි කියන්නේ රිලේ රේස් කියලා කියන්නේ මම දන්න සිංහලෙන් මොකක්ද ඒකට වචන කියන අර බස්තමක් මාරු කර කර සහාය දිවිනේ එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා ඒ බස්තම අනිත් එක්කනට දෙන්න ඕනේ දෙනකොට අනිත් එක්කන ඒක අරගෙන දුවන්න ඕනේ ඉතින් මේ බස්තම දෙන කෙනා අතේ තමයි මේ සටනේ ජයග්‍රහණය තියෙන්නේ එයා ඒක දික් කරගෙන ඇවිල්ලා ඉස්සරහින් දුවන එක්කනට පස්සේ බලන්නේ නැතුව බැට් එක අතට ගන්නේ මෙයා දකුණු අතින් අරගෙන ගිහිල්ලා ඉස්සරහට දුවන එක නම් වම් අතින් පස්සට කරගෙන දුවන්නේ වම් අතර ගහන්නේ කියලා කියනවා. ඒතර වැටුනොත් ලීඩ් එක නැති වෙනවා. ඒක නිසා ඉන්නේ තන අපේ අරමුණු මාරු කරනකොට මායාවක් තියෙනවා. අරමුණු මාරු වෙන තැන්වලදී හැම වෙලාවෙම අන්ධකාරයක් තියෙන්නේ. ඒ අන්ධකාරය අවිද්‍යාව කියලා කියන්න පුළුවන්. ඒ අන්ධකාරය පේන්නේ නැති වෙන්න මේක ගැට දාන එක තමයි තණ්හාවෙන් කරන්නේ ඒ නිසා තණ්හාවට ලාටුව කියලා කියනවා ගෙත්තංකාරය කියලා කියනවා ඒ නිසා භාවනා කරනකොට අපි මේකට මම හිතන් ටිකක් විස්තර සහිතව යනවා ධර්ම දේශනාවලදී ආස්වාසින් නිම වෙනකන් සුද්ධිත නිම වෙනකන් බලන්න කියනවා එක සැරේ බලන්න වෙන්නේ නිවන් දකින්න ආස්වාසේ 100ට 100ක් ඉවරනකන් එක දවසක් දැක්කොත් නිවන් දකින්න අපිට අවුරුදු ගාණක් භාවනා කරත් ආස්වාසේ නිමාව දකින්න දෙන්නේ නැහැ. නිමාව දකින්න ඉස්සෙල්ලා එක්ක බය වෙනවා, එක්ක ප්‍රසවාසයට හිත යනවා, එක්ක නිින්දට වැටෙනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා ගාන්ධාරයකට ගැහුවට පස්සේ ඒකේ නිකුත් වෙන සද්දේ දිගට අහගෙන ගිහලා ඉවර වෙනකම් බලන්න කියලා. ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි අන්දබන්ද වෙනවා. එක්ක වෙන සද්දයක් කැට වෙනවා නැත්නම් මේකේ හිත පවත්වාගෙන යන්න බැරි වෙනවා කොහොම හරි ඉවර වෙන නිසා ඒක සියුම් වේගනේ යනකොට ඊටාම කුශාග්‍ර බුද්ධියක් තියෙනවනම් තද සතියක් තියෙනවනම් කල්ැතුව ලෑස්විලා යනවනම් වෙනදට වැඩිය ටිකක් යන්න පුළුවන් යම් කිසි මට්ටමක් තියෙනවා ඒ මට්ටමින් එහාට සද්ද අල්ලගත්ත සද්දෙම අහගෙන යන්න පුළුවන් නම් ඒකට දිබ්බසෝත ඥානය කියලා කියනවා දෙයියන්ට තියෙන දිවකන කියලා කියන්නේත් ඒකමයි. අපිට වෙලා තියෙන යම් කිසි මට්ටමකට ගියාට පස්සේ අනික් සද්දත් එක්ක කලවම් වෙලා හිත අරගෙන ආපු නින්නාදෙත් එක්ක කරගෙන යන්න බැරි වෙනවා. නැත්නම් ප්‍රස්වාසය දිහා බලන ඉතලා ප්‍රස්වාසය යම් තැනකට ගියාට පස්සේ අපි ඒක නැහැ කියලා තැළලා දානවා. ආශ්වාසය යම් තැනකට ගියාට පස්සේ නැහැ කියලා තැළලා දානවා. සැප වේදනාවක් ආවට පස්සේ ඉවර වෙනකන් 100%ක්ම බිඳුවට ගිහිලා තමයි ආයේ දුක එන්නේ. නමුත් අපේ හිත ඒ ඒ මාරුවේදී ගෙවම් කරන තැනදී මේකට ක්ෂය කියලා කියනවා, වැය කියලා කියනවා, Nirodhe කියලා කියනවා, නිමාව කියලා කියනවා. ඒ නිමාව දකින්න අපේ හිත වරුදු කරලා නැහැ. මුළු අවුරුදු 40000ක් පරිණාමයේදී අපි ඊගාවට එන අනතුරු දිහා ආදරෙන් බයෙන් තිගැස්මෙන් බලහින්න මිසක් ගෙවෙන අරමුණ දකින්නේ නැහැ. ගෙවෙන අරමුණට වැඩි ඊගාවට එන එක දිහා බලන එක තමයි පරිණාමයේදී අපි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අලුතෙන් එන හරියක් ඉන්නේ දුක. ඕක දිහා බලන්නේ හිටියට ගිවන් කිරීම, ක්ෂය කිරීම, නිරෝධය, වැය දකින්න එක අවමංගල්‍යයක් විදිහට සලකන තාක්කල් නිවන් දකින්න බෑ. නිසා සැප දුකතුන් මාරුව දකින්න නම් සැපක් ආවට පස්සේ ඉවර වෙනකම්ම බලන්න. දුකක් ආවට පස්සේ ඉවර වෙනකම්ම බලන්න සැපටයි දුකටයි සමාන ආකල්ප තියෙනවා. සැප හොඳයි දුක මේ නොහොඳයි කියලා තෝරන්න ගියොත් අපිට දුකේ කෙලවර දකින්න ඉස්සර වෙලා අපි විස්සෝප වෙනවා. අඬා වැටෙනවා. අපු අද්දෙක් ගහගෙන අඬනවා. සැප ඉවර වෙන්න ඉස්සර වෙලා මේ තව එකකින් වහලා ගන්න. එනිදි මේ දෙක අතර තඩමාරුව තමයි අපි මේ සතිය හරහා මේක නිතරම සිදුවෙන එකක්. ඔය ප්‍රකට චිත්‍රය නෙමෙයි අපි බලන්නේ ප්‍රසිද්ධ නාටකම නෙමෙයි බලන්නේ නාටකම ගෙවලා ඉවර වෙන තැන බලන්න. ඉවර වෙන තැන කියලා කියන්නේ ආස්වාසි ඉවර වෙන තැන, ප්‍රස්වාසි ඉවර වෙන තැන, පිම්බීම ඉවර වෙන තැන, ඇකිලිම ඉවර වෙන තැන, වම් පාය ඉවර වෙන තැන, දකුණු පාය ඉවර වෙන තැන බැලුවොත් අරමුණ පටන් ගන්නකොට මොන 18 සනි නටාගෙන ආවත් අරමුණ පටන් ගන්නකොට මොන ආලවට්ටම දැම්මත් කොයි අරමුණක් නිම වෙනකොට එකයි. මොනම අරමුණක් වුණත් ගෙවෙන චිත්තක්ෂණයේ අරමුණේ මූණතේ තියෙන වෙනස්කම් නැහැ. ඒක ඒකාකාරයි. ඒකෙන් පෙන්වන්න තියෙන්නේ මේ සෑම දෙයක්ම වැය වෙනවා, ගෙවෙනවා කියලා. අපි මේක දකින්නේ කාලකන්නිකමක් කියලා. මේක අපි දකින්නේ මුස්පීන්තුවක් විදියට. මේක අපි දකින්නේ අවාසනාවක් විදියට. මේක අපි දකින්නේ පිලුණු වෙච්ච දෙයක් විදියට. ඒ නිසා සත්‍ය දකින්න බෑ. අපි අලුතින් මතුවෙන දේවල් බල බල බල බල නමුත් බල බල ඉනකොට බුදුචානන්සේ කියන යම් තැනකට ගියාට පස්සේ හිත ලෑස්ති වෙනවා. ඒ වැය දකින්න ඒකට හිත ස්වභාවයෙන් යන්නේ නැති නිසා ආස්වාසේ වැය දකින්න ඕනේ නම් ඉස්සෙල්ලා ආස්වාස් ප්‍රසවාසයේ මැද හරිය ඇසුරු කරලා ආස්වාසේ ලාවට හටංගට හට ගන්න තැන බලන පුරුදු කරන්න කියලා. එතකොට හිතේ සතියයි හිතේ තියෙන ප්‍රනීත භාවයයි කාර්යක්ෂතාව වැඩි වුණාට පස්සේ ඒ දිනු කරගත්ත ප්‍රනීත භාවය හරහා කාර්යක්ෂම භාවය හරහා සතිය හරහා මැද ගෙවම් කරලා ඉවර වෙනකම්ම බලනින්න. ඒක නිකන් බොහොම කාන්දම් ශක්තියක් තියෙන එකක්. අරමුණක් සම්පූර්ණ ඉවරනකම් බලා ඉන්නවා කියන එක පුදුමාකාර කාන්දම් කරනවා. හැබැයි ඒක යෝගාවචර තියෙන මුස්පේන්තුවක් කාලකණිකම නිදිමතක් ඒකාකාරීකම පාළු ගතියක් තනි වෙච්ච ගතියක් අසරණ ගතියක් වේ. එනිසා ඉතින් ලෑස්ති වෙනකොටම නැගිටලා යනවා මට නිින්ද යනවා කියලා මට හරි පාළුයි කියලා මට හරි කම්මැලියි කියලා අද භාවනා කිසි දියුණුවක් නැහැ කියලා ඒ වැය දකින්න කැමති නැහැ නිසා මේ සැප දුක දෙක අතර මාරුව දැක ගැනීමේදී මායා කරනවා. අපේ හිත ප්‍රෝඩක් කරලා තියෙන්නේ. ඉතින් බුදුචානන් සැපට ප්‍රෝඩක් පෙන්නලා මේ මායාකාරය මෙන්න මෙතනයි නටන්නේ. නිතරම ඇහ ගහගෙන හිටපන් ආශ්වාසය ගෙවෙන තැන. ප්‍රශ්වාසය ගෙවෙන තැන. සැප ගෙවෙන තැන. දුක ගෙවෙන තැන. මේක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඉතින් නිවන ඔය කියන තරම් ඈත නෙමෙයි තියෙන්නේ. එක අරමුණක හරි හමාරේ 100 100ක් දැක්කම නිවන එතන තියෙනවා. එක අරමුණක හරි ඒ නිසා අපි ලක්ෂ වාරයක් දහස් වාරයක් බල බල ඉඳලා ආනපන ගෙවම් කරනකොට ආනපන දෙකම ගෙවන් වෙනවා පේන්නේ ඉස්සල්ලා. සම්පූර්ණ ගෙවන් වෙන හැටි අවදියෙන් අප්‍රමාදීව උච්ඡන්නව ආසන්නව නිච්චර දීලා ඇහක් පිට ඇහක් දීලා ඉවර වෙනකම්ම බලන්න. මේක නිකන් ආදායාව වල්පත ගත්තාසේ. ආඳා ඇල්ලුවට පස්සේ ගියාට පස්සේ අල්ලපුවාම ලෙසලා යනවනේ. අල්ල අහුවෙන්නේ නැහනේ. ඒ වගේ තමයි එකම අරමුණකත් අහුවෙන්නේ. අහුවෙන්න අහුවෙන්න යනකොට තමයි තේරෙනවා දැන් ඕනම දෙයක ගෙවීම දකින්න පුළුවන්. එතකොට මරණය කියන්නේ ඉතාමත්ම වාසනාවන්ත අවස්ථාවක්. තමන්ට දුකක් පැමිණෙනවා කියලා කියන්නේ සැපේදි කෙලවර දකින්න බෑ. හිත අන්දමන්ද වෙනවා. දුකේ කෙලවර දකින්න පුළුවන්. මොකද දුකේ කෙලවර කියන්නේ සැපක්. නිසා වේදනාවක් ඇවිල්ලා දුකක් ඇවිල්ලා ඒක දිහා නොසැලී බලාන හිටියොත් සැලුනොත් අපිට අග බලන්න බෑ ඉස්සෙල්ලා. කොරස් කටේවත් අත දාගන්න විතර කලබල වෙනවා. දුකක් ඇවිල්ලා ඒක අපිට වද දීලා, නිඳ කරලා, පච කරවලා, දහනින්ද නවනිග්ගා කරලා ජීවෙන හැටිම බලන්නේ. ඒක පුදුමාකාර ඉවසිල්ලකින්, පුදුමාකාර නොසලන ශක්තියකින් මේක මේ අපිට මෙහෙවන්න වෙනවා මේ සතන. ඊගා ප්‍රශ්න තියෙන ද්වේතාවේ පහදා දෙන්න හිමිනේ. මේක මම ධර්ම දේශනාවේ දී අපි සාකච්ඡා කරන්න වෙනවා ටිකක් වැඩිපුර. ඒක නිසා ධර්ම මේ ධර්ම සාකච්ඡාවේදී මම මේ ප්‍රශ්නේ කල් තියෙනවා. ධර්ම දේශනාවේදී අපි ඔක ඉස්සරහට ගමු. ඊගා ප්‍රශ්නනවා භංග ඥානය හා උද්‍යවි ඥානය පහදා දෙන්න. මෙවුවා අපි ධර්ම දේශනා මාලාවේදී ගොඩක් වෙලාට සාකච්ඡා වෙන්න ඉඩ තියෙනවා. අපි මේ ධර්ම සාකච්ඡාවේදී ගන්නේ භාවනාවට අදාළ කොටස් ප්‍රායෝගික කොටස් තමයි මූලධර්ම කොටස් ගොඩාක් මම පුළුවන් තරම් මග අරිනවා කර අරිනවා පස්සට දානවා. හැබැයි බලනවා ඒක ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩපිළිවෙලේ අරමුණ ධ්‍යාන මාර්ගවල සමාධිය යන වට වඩා මේ හැම හැම දෙයකටම හේතු වන සතිය හුරු කරවීම බව ඔබ වහන්සේ දේශනා කළ අතර ඒ තවදුරටත් පහදා දෙනමින් කවුරුණී ඉල්ලා සිටිමි. ඉතින් මේක මේ මේ විලාවේදී මතක් කරනවා නම් ධර්මදේශනාදී තනිම හරීම අපි මේක ගිය පාර වැඩසටහන ඉවරුනේ අපි 22 22 වෙනිදා ඒ හිටියා නාකි වෙච්චි මේ මහාචාර්යවරියා ඒ කිය යා තමයි කතාව පැවැත්තිය ආ කිව්වා හරියට මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවල සතිය කියන්න ගියාම මට ගැමි උපමාවක් දෙන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා. ඒක තමයි කියන්න වෙන්නේ ළමෙක් හිටියලු ඉස්කෝලේ මුන්න දෙයක් ගැන ලියන්න ගියත් ඒ ළමයා මැක්ක ගැනලු ලියන්නේ. ඉතින් ටීචර් හැමදාම මොන මොන රචනයක් කිව්වත් මොන රචන ලියනකොට මොන එකක් කිව්වත් එයා අන්තිමට මැක්ක ගැන ලියලා මැක්ක ගැන හෙන විස්තරයක් ලියනවලු. ඉතින් ටීචර් කිව්වලු පොල් ගහ ගැන ලියන්නේ කියලා. ඉතින් කිව්වලු පොල් ගහ තාල වර්ගයට අයිති ගසක්. මිනිසුන්ට බොහොම පොරොදේ නැහැ මේ පොල් ගහට බල්ලෙක් බුදිය අයිනවා බල්ලා ගැනීම මැක්කෙක් ඉන්නවා මැක්ක මෙහෙමයි කියලා පටන් ගත්තා. අනිත් දවසේ කිව්වලු මේක වලක්වන්න මාළුවෙක් ගැන ලියන්නේ. එතකොට මාළුවා ජලද සතෙක් වතුරේ ඉන්නේ උගේ ඇඟේ කවදාකවත් මැක්කෙක් ඉන්න බෑ. හිටියොත් මැක්ක මෙහෙමයි කියලා ලිව්වා. ඒ වගේලු ස්වාමීන් වහන්සේගේ බණේ සතිය. හැමදාම මොනවා කිව්වත් අන්තිමට සතිය ගැන තමයි කතා කරන්නේ ආනාපාන සතිය. ඒක නිසා ඒක ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවේ ශෛලියක්. කොහෙන් ගියත් සතිය කතා කරනවා. නමුත් මම මේ වෙලාවේදී මතක් කරනවා දාල වශයෙන් ඒක සාමාන්‍යයෙන් අපිට මතක තියාගන්න ඕනම වෙලාවක මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ සති චිත්තක්ෂණේ කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් මේ දැන් කියන මොහොත විනෝට ඊයේ සහ හෙට ගැන කල්පනා වෙනවනම් ඒක සතියට වලකැපිල්ලක් සතියට කරදර කිරිලක් කෙනහිල්ලක් ක්ෂණය පන්නා ගැනීමක්. ගම ඉන්න මේතන ඇර වෙන තැනක් ගැන හිතනවා නම් කතා කරනවා නම් ඒකත් සතිය පන්නා ගැනීමක් ක්ෂණේ පන්නා දැමීමක් මම ගැන තියදී මේ ළඟ ඉන්න අහල පහල ඉන්න ගැන හිත දුවනවා නම් ඒකත් සතිය නැතිවීමක් ඒ නිසා මම දැන් මෙතන කියන අර ලීගල් තුනක් උඩ මුට්ටියක් තිබ්බා වගේ සතිමත් චිත්තක්ෂණය මම දැන් මෙතන කියලා කියන්න පුළුවන්. යම් වෙලාවක මම හෝ දැන් හෝ මෙතන කියන එක ඉක්මවලා හිතනවනම් සැලසුම් කරනවනම් හිත වෙහෙස ගන්නවා නම් ඒව ක්ෂණ සම්පatti ඉක්මවීමක් ක්ෂණේ නැතිවීමක් ප්‍රමාදයට වැටීමක් කියලා හිතා ගන්න. ඒ නිසා භාවනා කරනකොට අපි අනික් සියල්ල අමතක කරලා බලනවා කොච්චර චිත්තක්ෂණ ගාණක් Taman ඉන්නේ ඉරියව්වේ මේ මොහොතේ මෙතන පවත් ගන්න පුළුවන්ද කියලා අපි දැන් මේ වෙලාවට මේ සතිය කියන එක අන්නේ නිර්වචනයේ හිතේ තියාගනිමු. ගරු ස්වාමීන් වහන්සේ පරියංග භාවනාදී ඇතැම් විට විනාඩි 5ක් හෝ 10 15ක් සිත සමාධිගත වී ටික වේලාවක් ඇස්වලට පිනිබිඳු වැටෙන්නක් මෙන් දැනේ. මින්පසු ආනාපානේ නොදැනී යයි. හිතිලි කිසියකුත් මතුණු වේ. මෙසේ කොපමණ කාලයක් ගත වූවදයි නොදැනුණත් වරක් හෝ දෙවරක් හිතිලි පහළ වේ. එමෙ හිතවිලි බැහැර කර භාවනාවට යෙදීම් කර පැයකට වැඩි කාලයක් ගත වීමෙන් පසුව ශරීරයට අපහසුතාවක් දැනේ. ඊට පර්යන්කේ නිවත් වීම භාවනාවට බාධකයක් වේදයි පහදා දෙනු මැනවි. කලින් භාවනා කරපු එක්කෙනෙක් තමයි මෙහෙම ලියන්නේ. ඒ ඉතින් ඒ විදිහට මුල් ටික අපි කියතමු දැනමුතුයි දන්නවා කරගෙන යන්න පුළුවන් කියලා. අවසාන වාක්‍යයේ තියෙනවා අවසාන ඉස්සලා එකේ මේ හිතවිලි බැහැර කර භාවනාවට හිත යොමු කර පැයකට වැඩි කාලයක් ගත වීමෙන් පසුව ශරීරයට අපහසු තත්ත්වයක් දැනේ. එවිට පරියන්කෙන් ඉවත් වීම ඉවත් වෙයි. ඉවත් වීම කියලා කියනවා. භාවනාවට බාධකයක් වේදයි පහදා දෙන්න මැනවි. මේක ගැන අදහස් ප්‍රකාශ කරනවා නම් ශරීරයට අපහසුතාවයක් තියෙන බව දැනගන්න එක සතියෙන්ද කෙරෙන්නේ නැද්ද කියන උත්තරේ මට මම කැමති මේ ප්‍රශ්න කරුවෙන් අහන්න. දැන් මම පැයක් හිටියා. ශරීරය අපහසුතාවයක් ආවා. ඒ අපහසුතාවය නිසා පරියන්කෙන් ඉවත් වෙනවා. නමුත් මේ ශරීරයේ තියෙන අපහසුතාවය සතියට බාධාවක්ද නැත්නම් සතියෙන්ද දන්නේ මොකෙන්ද දැනගන්නේ කියලා. ඉතින් එහෙම උත්තර දෙන්න පුළුවන් නම් මට හරි ලේසි සියලු දෙනාගේම සුභ සිද්ධිය පිණිස මේ ප්‍රකාශනෙන් අපිට හොඳ ධර්මයක් මතු කරගන්න. කැමැතිද මේ ලියපෙකනා ඒකට උත්තරයක් දෙන්න? උගදෙනි කැමැති මේ ප්‍රශ්න ලියපෙකනා මේ නම අහුවෙන්නේ නැති වෙන්නේ ඉන්න. ඔව් එතකොට කලින් එකේ කියලා තිබුණා කොහෙන් ගියත් මැක්ක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. සතිය තමයි කතා කරන්නේ. වේදනාව තිබුණත් සතිය කතා කරනවා. වේදනාවක් නැතුණත් සතිය කතා කරනවා. ඒතර පැයක් ඉඳලා දැන් මට වේදනාවක් ආවා කියලා සතියෙන් දන්නවනම් ඊට පස්සේ අපි ඊට වෙනස් කරනවායි කියන්නේ. එක්ක මෙතනම හරි බැඩි ගහනවා. එතන නැගිටලා පරියන්කේ සක්මන්ට යනවායි කියලා. ඒ සක්මන්ට ගියාට පස්සෙත් සතිය කඩා ගන්න නැතුව ගෙනියනවනම් මම මේ ප්‍රශ්නේදී සමීකරණයක් ලියනවා සතිය සමානයි භාවනාව. සතිය කරනොත් භාවනා කරනවා සතිය කරන්නේ නැත්නම් භාවනා කැඩෙන්නේ නැහැ. ඒ නිසා වේදනාවක් ආව වේදනාව නිසා තමයි නැගිටිනවා බොහොම නැවතිල්ලේ යෝගාවචරයක් විදියට මේ වේදනාව නිසා නැගිටිනවයි කියලා සතිය කඩා ගන්න නැතුව. ගෙනියන්න පුළුවන් නම් මේ ඊගා වීර්යවට මෙතනම හරි බැරි ගැහිමකට හෝ සක්මනකට හෝ වෙන වැඩකට භාවනා කැඩෙන්නේ නැහැ. ඒක තමයි ඊගාව කමටහන. ඊගාව සුද්ධ කරන්න තියෙන කමටහන එක තමයි. තමන්ගේ මේ ගමනක් යනකොට මහ පාරෙන් අතුරු පාරකට දැම්මයි කියලා ගමන ඉවර වෙන්නේ නැහැ. මහ පාරේ තරම් වේගයෙන් යන්න බෑ අතුරු පාරේ. හරවනකොට ප්‍රවේශමෙන් වාහනේ හරව ගන්න ඕනේ. නමුත් මහප්ප ගන්න නැතුව හරවන්න පුළුවන් නම් තාම ගමනේ තමයි. නිසා සතිය කැඩෙන්නේ නැහැ කියන එක ඉස්සලම වේදනාව දැනෙන්නේ අපහසුතාවය දැනෙන්නේ සතියට බව දන්නවනම් දැන් අපිට තියෙන ඉරියව්වවත් අරමුණවත් නෙවෙයි සතිය දිකට පවත් ගන්න පුළුවන් කියන එක බලන එකයි. කවදා හරි Tamanne තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙම හිත අපහසුකටපත් වෙලා හිත කියනවා නැගිටලා කියලා වතුර ටික අබිලා වරෙන් කියලා. එහෙම ගිහලා වතුර ටික අබිලා ඇවිල්ලා ආයෙ භාවනා කරන්න බලන්න අර තිබුණු තැන ඉඳලාම භාවනා කරන්න පුළුවන් නම් මොකක්වත් හරියක් වෙලා නැහැ වතුර බීමේ. නැත්නම් කෙල ගිලින්න හිතනවා. ඉතින් ඒක කරදරයක් වගේ පේනවා. නමුත් කෙල ගිලි වල ආයෙත් බලනවා. කෙල ගිල්ලට පස්සේ එන සාන්තියේදී ආයෙත් සතිය තිබුණ තැන පවත්වන්න පුළුවන්. මොකක්වත් වෙන්නේ නැත්නම් සතිය පවත්වන්න පුළුවන් නම් කෙල ගිල්ලයි කියලා හානියක් වෙන්නේ නැහැ. එතන සක්මණේ පරියන්කෙන් නැගිලා සක්මණට යනවා. ඒ අතරමැද තියෙන වැඩ ටික නැවතිල්ල කරනවා. එතන සක්මණට ගිහිල්ලා බලනවා අර නතර වෙන්ටි අපහසුතාවයටපත් වෙච්ච තැන ඉඳලා මෙතන දක්වාම චිත්ත වීදිය මේ දැක දැනකට සිද්ධ වෙලා තියෙනවා නම් සතියේ සක්මන්ට ගියයි කියලා භාවනා කැඩෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපි මේ සතිය මේ විවිධාංගීකරණය කරන්නේ. මේ බඹරේ වැල්ලේ ගහුවත් කරකිනවා වගේ කියලා විශ්වාසය ඇති වෙන්නේ. ඒ විදිහට අතුරු ආන්තර හරහා විවිධ ඉරියව් හරහා විවිධ අපහසුතා හරහා සත්‍ය කඩා ගන්න නැතුව ගෙනියන එක නිකන් සාමාන්‍ය වචනෙන් කියන්නේ දී යටින් ගින්දර ගෙනිනවා. කඹේ ඇවිදිනා වගේ කිසිම දෙයක ආධාර උපකාරයක් නැතුව කමේ සමබර කරගෙන යනවා. ඒ සමබර භාවය වගේ තමයි සතිය. අනේ දාට තමයි Tamanට තේරෙන්නේ මේ සතිය මරණේදීවත් Taman අතාරින්නේ නැහැ කියලා. මරණ චිත්තක්ෂණවත් අතාරින්නේ නැහැ. එතකොට යම් හේකින් ඒ පුද්ගලයා මේ ජීවිතේ Tamanට යාගත යුතු අවසාන පරමාර්ථයට යන්න බැරි වුණත් ඒ සතිය තමන්ව අමතක කරන්නේ සතිය කවදාකවත් තමන් පාවා දෙන්නේ නැහැ. අනික ඕනම චෛසිකයක් පාවලා දෙන්න ඉඩ තියෙනවා. සද්ධාව ඇති වෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා. වීර්ය ඇති වෙන්න නැති වෙන්න තියෙනවා. සතිය తాවකාලිකව ඇති නැති වුණාට අනිච්චයිසි වගේ චපල නැහැ. එයා එයා වඩන්න උත්සාහ කරපු පුද්ගලයා දිගටම අරසා කරන ගතියක් නිසා අටුවාචාර්යන් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා සතිය පදට්ඨානේ ආරක්ෂක පදට්ඨාන කිය. අරක පච්චපට්ඨාන කියලා. සතිය චීන බව දැනෙන්නේ කොහොමද? තමන්ට අරසාවක් දැනෙන. අම්මා අප්පගෙන් නොලැබිච්ච අරසාවක්, යන්ත්‍රකින් මන්ත්‍රකින් ගුරුකමකින් නොලැබිච්ච අරසාවක් එන්න පටන් ගන්නවා. අන්නේ අරසාව ඉරියව මාරු කරද්දිත් පාත් ගන්න පුළුවන් නම් ඒක ලොකු භාවනාවේ ලොකු තලතුණකමක් අනිවාර්යයෙන්ම ලබාගත යුත්තක් කියලා කියන්න පුළුවන්. ඒ ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්තානුපස්සනාව යන පහදා දෙන ලෙස කවුරුන් ඉල්ලා සිටිමි. මේවත් ඇත්තට මූල ධර්ම වලට එන ප්‍රශ්න. නමුත් භාවනා පැත්තෙන් මට තේරෙන හරිය මම මතක් කරන්නම්. අපි නිමිත්තක් අරගෙන කරන භාවනාව තමයි කම්මඨාන භාවනා කියලා කියන්නේ කමඨානක් අරගන්නවා. නිමිත්තක් අරගන්නවා. ඊට පස්සේ නිමිත්ත හරියට මේ පොඩියෙකුට දඬුවටක් ගහලා දෙන්නා වගේ ඇවිදින්න පුරුදු වෙන්න. ඒක එල්ලිලා තමයි ඇවිදින්න පුරුදු වෙන්නේ. නමුත් ඒ පොඩි එක හන්දර කොඳුයට පෙළහයි වෙලා දඬුවට නැතුව ඇවිදින්න පුළුවන් වෙන වෙලාව වගේ ආනාපාන සති භාවනාවේ ඉන්න එක්කනට එnde ende ende ende ende ආනාපාන නිමිත්ත නොපෙනී යන්න පටන් ගන්නවා. නොදෙනී යන්න පටන් ගන්නවා. සැඟවි ගන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේ ගුරුසු ආනාපාන මේ සියුම් ආනාපාන මේ අතිසූක්ෂම ආනාපාන කියලා සතිය දිගට පාතන කියලා ආනාපානේ නොපෙනුනත් සතිය කඩා ගන්න නැතුව යනවනම් සතියට බාධා කරන්නේ නැතුව යනවනම් ඒ වෙලාවේදී තියෙන අනුපස්සනාව අනිමිත්ත අනුපස්සනාවක් වෙනවා. ආනාපාන නිමිත්ත නෙමෙයි හිත තියෙන්නේ නෑ නැති බව දන්නවා. එතකොට සම්පූර්ණ සතිය නැති වුණාට සමා වෙන්න ආනාපානේ නිමිත්තාකාරය නැති වුණාට අරමුණ නැති වුණාට ස්වභාව ලක්ෂණ නැති වුණාට සතිය මේ නොකැඩී පවත් ගන්න පුළුවන්. ඒක උදාහරණයක් වශයෙන් කියන්නේ මේ මගේ උදාහරණමයි බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනා මුලදී ඒ බයිසිකල් එකේ හැන්ඩල් එක ඉතාම දැඩිසිය අල්ලගෙන තමයි පුරුදු කරන්නේ. හොඳට බයිසිකල් එක පුරුදු කරාට පස්සේ එක හතක් අත ඇරලා යන්න පුළුවන්. තවත් හොඳට පුරුදු වෙච්චාම අත් දෙකම අත ඇරලා යන්න. එතකොට අර අත් දෙකින් අල්ලන පදිනවට වැඩිය දක්ෂයි එක හතක් අල්ලන පදින එක. ඊටත් වැඩිය දක්ෂයි අත් දෙකින් සරම ගැට ගහ ගන්න ගමන් බයිසිකල් එක පදිනවා මම දැකලා තියෙනවා මාස් කරලා තියෙනවා. සරම ඇඳගෙන බයිසිකල් එක යන ගමන් ගලවලා සරම ගැට කහ ගන්නවා බයිසිකල් එකට යන්න ඇරලා. ඕනනම් ඇඟේ එහාට පැයට නමල බයිසිකල් එක හරව ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආනාපාන කරනකොට වර එක ආනාපා ආස්වාසේ විතරක් පේනවා. ප්‍රසවාසේ පේන්නේම නැහැ. ආකමන්නේ ඒතකොට තනියෙන් තින් බයිසිකල් එක ගෙනියනවා වගේ. අන්තිම ආස්වාද ප්‍රසවාස දෙකම පේන්නේ ඒත් සතිය තියෙනවා. ඒක මේ අනිමිත්තාන ප්‍රශ්නාවේ ලාමකම අවස්ථාව. ඊට පස්සේ ආන සතිය පේන්නේ ආනපන පේන්නේ අරමුණ නැහැ. නිමිති නෑ නමුත් සද්ද ඇහෙනවා. අරමුණු කරන්නේ නෑ. සතිය පවත්වනවා. කයි වේදනා දැනෙනවා. ඒක අරමුණු කරන්නේ අර හිස්තන මේ ආනපනේ නැති හිස්තන සතිය පවත්වනවා. හිතවිලි එනවා. හිතවිලි අරමුණු කරන්නේ මේ ආනපනේ නැති භාවය අභාව ප්‍රඥප්තිය අරගෙන භාවනා කරනවා. එතකොට මේ හිතවිලි වේදනා සද්ද වලින් කිසි බාධාවක් වෙන්නේ නැහැ. හිතවිලි ආවයි කියලා හිතන තලාගත්තොත් දුක් කරදර ගත්තොත් තමයි හිතවිලි කරදර කරන්නේ. ඒ නිසා මෙතෙන් භාවනා ගිහින්තර පස්සේ අරමුණක් නැතුව බයිසිකල් එක හැන්ඩල් එක අල්ලන්නේ නැතුව පදිනා වගේ යන්න ඇතන එක මම කියන්නේ සෙල්ලක්කාරකමක් කියලා. ඒ නිසා පුළුවන් තරම් නිමිත්ත නැති වෙනකොට බයක් නෙවෙයි ඇති කරගන්න ඕනේ. ඒක තමයි මේ සතිය තවත් තියුණු කරගන්න, දියුණු කරගන්න, උල් කරගන්න අවස්ථාවක් කරගන්න කරගත්තොත් අනිමිත්ත අනුපසනාව තමයි ඒකට කියන්නේ. සක්මනේදී මේ පමණ පීවර ගන්නක් සතියෙන් ගමන් කරන්නේ යයි අදිෂ්ඨාන කිරීම අනවශ්‍ය ලෙස සීත පාලනය කිරීමක්ද නැතමුත් එය එහි සාර්ථකත්වයේ සඳහා බලපාන්නක්ද ආධුනිකයට රූප පේන නිසා සද්ද ඇහෙන නිසා හිතවිලි එන නිසා පීවර පය තියෙන එක තැනින් නැත්තම් ආධුනිකයෙකුට පුළුවන් අදිෂ්ඨානයක් කරන්න මට පීවර පහක් පියවර 7ක් 8ක් 9ක් ආදි වශයෙන් මේ අයේම හිත පවත්වාගෙන යන්න ලැබේවා කියලා එහෙම අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න වැඩෙන්න භාවනා අල්ලල යන ගතියක් තියෙනවා. භාවනා අල්ලල යන්න යන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙන ගතියක් තියෙනවා. නමුත් එහා පැත්ත මෙහා පැත්ත දෙසරත් තුන්සරක් යන්න පුළුවන් තරම් සතිය පවත්වන එකට අදිෂ්ඨාන කරන්න ඕනේ නැහැ. නැතුවම යන්න පුළුවන්. ඒ නිසා අදිෂ්ඨානෙ ගන්න පුළුවන්. මේ පාලනේ Taman අතට ගැනීමට කැමැති විදියට මේක පවත්වාගෙන යෑමට ආධුනිකයෙකුට වැඩ ගන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය කරන්න පුළුවන් නම් අදිෂ්ඨානයක් නැතුව කරන එක අදිෂ්ඨානයක් කරනවට වැඩිය හොඳයි කියන එක මතක තියාගන්න. සාර්ථකත්වයේ සඳහා බලපානවා බාධක වැඩි වෙලාවට විතරක්. වේදනා සද්ද හිතිලි වැඩි වෙලාවට පමණ මේ වගේ අදිෂ්ඨානයක් කරන්න පුළුවන්. මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩි බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට ඒ බබාගේ අම්මා හරි ආශාවෙන් බබාට පුරුදු කරනවා එක පියවරක හිතගෙන හිතගෙන ඉන්නකොට හතරන ගතියක් වෙනවා පොඩි එකා. ඊට පස්සේ හිතගෙන එක කකුලක් උසලා අනිත් කකුල තියනවා කියන එක විශාල ජයග්‍රහණයක් ඒ පොඩි එකාගේ පැත්තේ. ඊට පස්සේ තවත් කකුලක් තියෙනකොට අම්මා අප්පුඩි ගහලා 7යි 7යි කියලා ඒ දරුවට පුරුදු කරනවා පියවර හතක් වැටෙන්නේ නැතුව යන්න. ඒ මොකද එයා හරහ වැටලා හිටපු කෙනෙක් දැන් කකුල් දෙකේ යන්න හදනවා. ඒ වගේම සත්‍ය පුරුදු කරන හැම කෙනෙක්ම පොඩි එකටත් වැඩිය දුර්වලයි. අරටත් ඉසල වැටෙනවා. ඊවර 1 2 තියන්න ඉස්සලා පොඩි එකා වැටෙනවා වගේම සත්‍ය කඩාන යනවා. එතකොට මේ පොඩි එකාගේ අම්මා ඒ දරුවට හතයි හතයි කියලා පුඩි ගහලා උනන්දු කරවන්න වගේ තමනුත් මේ හිතට උනන්දුවක් කයට උනන්දු දෙන්න ඕනේ අඩු ගාණි පියවර දෙකක් එහෙම නැත්නම් තුනක් හතරක් මට ඒකට සත්‍ය පාඩක් ලැබේවා කියලා ඒක අදිෂ්ඨානයක් තමයි මුලදි මුලදි ඒක උදව් වෙනවා. නමුත් ඒක අදිෂ්ඨාන නැතුව කරන්න පුළුවන් වෙලාවේ අනවශ්‍ය අදිෂ්ඨාන කිරීමෙන් කරදර කරන්න හොඳ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මූලික භාවනා උපදේශ දීන් දේශුමේ ඇති පරිදි පරියන්කේදී මම දැන් මම පරියන්කේදී මම දැන් මෙතන යන්නට හිතගෙන ආවිත හුස්ම රැල්ල වැටහෙන හොඳයි. වැටෙන්නේ නැත්නම් ඒත් හොඳයි. මේදි වැටෙන්නේ නැත්නම් ඒත් හොඳයි යන්නේ අදහස් වන්නේ කුමක්ද? වැටෙන්නේත් නැතුව ආනාපාන වැටෙන්නේත් නැතුව මම දැන් මෙතන කියන සතිය පවත්වනවා නම් අරමුණක් නැතුව නිමිත්තක් නැතුව නිමිත්තක් ඇතුව පවත්වන සතියට වැඩිය හොඳයි නිමිත්තක් නැතිව පවත්වන සතිය. බැරි නම් ආනාපාන උදව්වට ගන්නවා. සතිය තියෙනවා නම් ආනාපානය අවශ්‍ය කරන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට බලන්න ඕනේ මේ අරමුණෙන් නිමිත්තෙන් නිදහස් වෙලා බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යනවා වගේ එහෙම නැත්නම් ආශයන්තරා පෝට් පයිලට්ින් දාන්නා වගේ හැකීක්මන් පෝට් පයිලට්ින් දා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ යන්ත්‍රයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් අඩුම ඉන්ධන ප්‍රමාණයක් දැවෙන්නේ ගමන හරි කරදරයකින් නැතුව යනවා ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ පුළුවන් ක්‍රමයට භාවනාව ගොනු කරලා සතිය තනවඩලා අරමුණක් ඇතුව හෝ නැතුව ඒ නැති එක දිගේම යන්න ඇරියොත් ඒ යෝගාවචරට ඉඳ ගන්න ඕනේ නැහැ භාවනා කරන්න ගෙදර නිකන් පලා ලියන ගමන්, හාල් ගන්න ගමන්, පොල් ගන්න ගමන් හිත දාන්න පුළුවන් භාවනාවක්. එහෙනම් ගමනක් යනකොට ආසනෙක ඉඳගෙන ඉන්නවා. එහෙනම් වෙන මොනාරි කරන ගමන් මේ භාවනා මධ්‍යස්ථානික වෙන්න ඕනේ. අන්නේ ස්වාධීනත්වයක් ලැබෙනවා අරමුණක් නැතුවත් සතිය පැවැත්වීම දැනගන්න කෙනාට ඒක එන්නේ අරමුණක් ඇතුව සතිය පවත්ලා බුරුද්ධ හරහා තමයි. අචිය අරමුණක් ඇතුව පවත්තලා පුරුද්ද හරහා පස්සේ අරමුණක් නැතුව යනවා. දැන් මම දැකලා තියෙනවා අර පොඩි ළමයින්ට බයිසිකල් එක ඉස්සෙල්ලා ට්‍රයිසිකල් කියලා જાතියක් පොඩි උන්ද පිටිපස රෝද දෙකක් තියෙනවා. දැන් තියෙනවා බයිසිකල් එකේ පිටිපස්ස උස් කරන්න පාත් කරන්න පුළුවන් රෝද දෙකක් අයි කරපු එක. දැකලා තියෙනවා. ඉතින් ඒක බිමට දැම්මට පස්සේ ට්‍රයිසිකල් එකක් වගේ බයිසිකල් එක. ඒක පුරුදු කරලා එහෙම ඊට මිට පස්ස රෝද ටික ටික උස්සනවා. ඉස්සුවට පස්සේ යාට අපරෝධ දෙක යන්න පුරුදු වෙනවා ඉබේ. ඒක නිකන් අරසකාරී වැඩ පිළිවෙලක් තියෙන. ඒ වගේ තමයි ඉස්සලා පිටිපස්සේ අර තියෙන රෝධ දෙක පාත් කරලා රෝධ තුනේ බයිසිකල් එකක් වගේ කරලා දෙනවා. එහේ මීට මීට පිටිපස්සේ දෙක පුරුදු බයිසිකල් පිටිපස්සේ වේගෙ පුරුදු වෙනකොට පිටිපස්සේ රෝධ දෙක අයින් කරපුවාම රෝධ දෙකේ බයිසිකල් එකට නිකම්ම බබා පුරුදු වෙනවා. අන්න ඒ වගේ අපි අරමුණක් අරගන්නේ අරමුණ කියන්නේ නිවන නෙවෙයි. අරමුණ පිහිට කරගන්නේ සත්‍ය නැගිටවා ගන්නයි සතිය එකලස් කරගන්නයි එකලස් වුණාට පස්සේ ඊගාව පියවර තමයි ඒකට එන්න උදව් කරපු ඉනිමකට පයින් ගහන්නේ දැන් බල්ලා චිත්‍රය දැකලා තියෙනවද දන්නේ නැහැ මේකට අර කැම ගන්න තැන චිත්‍රයක් ඇඳලා තියෙනවා ඒකේ ඉනිමකට පයින් ගහලා තියෙනවද දැකලා ඇඳලා තියෙනවද දැකලා තියෙනවා නිස්සන්නේ වෙන්නේ විතරයි ඌව උගන්නන්නේ අනිත් අංගවල කියන්නේ ඉනිමකට පයින් ගහන්නේ හොඳ නැහැ කියලානේ ගොඩ වෙච්ච උදව් කරපු ඉනිමකට පයින් ගැහුවා මේකේ කියන්නේ ආය බහින්ද හිතෙනවා ඉනිමක තිබ්බොත් නිසා උඩට ගිහිල්ලා එනියකට පයින් ගාවට පස්සේ ඕක උඩ මැරෙන්න මැරියා රැකෙන්නේ රැකියන් කියන්නේ. ඒ වගේ තමයි අර රෝද තුනෙන් යනවට වැඩිය තුන්වෙනි රෝදේ ගලවලා දැම්මට පස්සේ බෙල්ල කඩා ගන්න ඉඩ තියෙනවා. රෝද තුනකින් යනවට වැඩිය වේගෙ වැඩි රෝග දෙකකින් යන එක. ඊට පස්සේ දැකලා තියෙනවා දැන් සර්කස් වල තනි රෝදේ බයිසිකල් එක. ඕන තැනක කපන්න පුළුවන්. තනි රෝදේ නැගලා පාගන ගමන් ඕන තැනක කපන්න පුළුවන්. හැබැයි කොතන බෙල්ල ගහලායි දනාව එක ස්ටේජ් එක ඇතුලේ එක තැන කරකවෙනවා. තනි රෝදය යන වෙනවා. ඉතින් ඒ වගේ තමයි තරුවචනාංශ අපිට දීලා තියෙන අරමුණ ප්‍රයෝජනීය සලකලා ඒ පොරදින ඉවර වෙනකොට අලමුණ හැලෙනවා. ඒ ඒ ඒ ක්‍රමයට තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය සර්පියෝ කාපුවාම තියෙන අර නයි ගල කියන එක අහලා තියෙනවද මේ විෂාදින ගල් තියෙන්නේ? ඒ ගල තුවාලෙට තිබ්බට පස්සේ විෂ තියෙනකන් අල්ලනවා. විෂ ගැලපුණාට විෂ අයින් වුණාට පස්සේ ගල වැටෙනවා. විෂ ටික අදගත්තට පස්සේ ගල වැටෙනවා. ඒක තමයි ක්‍රමය. ඊට පස්සේ ආය ගල තියලා බඳින්න ඕනේ නැහැ. විෂ ටික තියෙනකන් ගල අල්ලලා තියෙනවා. ඒ වගේ තමයි ආනපනෙත් අපිට තියෙන්නේ සතිය දියුණු වෙනකන් සතිය දියුණු වුණාට පස්සේ විෂාදපු ගල අයින් වෙනවා වගේ ආනපනෙ හැලෙනවා. හැලුණාට පස්සේ හයියෙන් හුස්ම ගන්න යන්න එපා. හැලුණාට පස්සේ ආනපනෙ නැතුණේ කියලා බය වෙන්න එපා. ඇලුනට පස්සේ මට සද්ද ඇහෙනවා කියලා කලබල වෙන්න එපා. මේ සද්ද තිබුණත් මොනවා තිබුණත් අර ඇති කරගත්ත ආනපනිය ගෙවම් කරලා ආනපනිය පාවා දීලා ඇති කරගත්ත සතිය බාධා වෙලා නැත්තම් යෝගාවචරය කමඨාන තමන්ම සුද්ධ කරන ඉදිරියට යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා පරියන්කේදී දැනෙන තද ගතිය, ඇඟේ රත් වීම ආදී කාය පොට්ටබ්බේට දැනෙන දේවල්ද නැත්නම් මනහයසෙන් දැනු දේවල්ද මෙසේ ධාතු මෙනෙහි කිරීම ධාතු මනසිකාර භාවනාවද ඇත්තටම පළවෙනි ප්‍රශ්නේදී යෝගාවචරයේ කමඨහන් සුද්ධ කරන හොඳට අහුම්කන් දීගෙන හිටියොත් ඒ යෝගාවචරයා මේ තද ගතිය උණුසුම කම්පට චර්චර ගති පෙන්වන්නේ මගේ අත ගැස්සුණා නහය රත් වුණා උරහිස රත් වුණා කියලා ශරීරාංගයකට සම්බන්ධ කරලා ඒ තාක් ඒක කාය පොට්ටබ්බේට සම්බන්ධයි යෝගාවචරය හොඳට සම්මුතිය ඉක්මවා කරගෙන පරමාර්ථය පැත්තට යනකොට කියන තද ගතිය දැනුණා උණුසුම් බව දැනුණා චංචල බව දැනුණා මිසක් ශරීරයේ තැන් වලට සම්බන්ධ කරන්නේ එතකොට භාවනාව සම්මුති පැත්තේ ඉඳලා පරමාර්ථ පැත්තට යන්න හදනවා. නිසා මුලින් මුලින් කාය පසාදය කයේ තැන් තැන් වලට සම්බන්ධ කරලා අපි ඉගෙන ගත්තට පහු වෙනකොට කායට තියෙන සම්බන්ධය පැත්තකට දාලා තද බව උණුසුම් බව, කම්පල බව නැත්නම් ස්වභාව, භාව, ගති වලට යනවනම් වඩා හොඳයි. එතකොට හිතට පුළුවන් විඥාණයට පුළුවන් කයත් පොට්ටබ්බය දෙකම අමතක කරලා ඊට වෙඩි ගැඹුරකට යන්න. ඒ ගැඹුර තමයි પરමාර්ථය තියෙන්නේ. කයත් පොට්ටබ්බය තියෙන තාක්කල් හිත සම්මුති ශේෂ්ත්‍රය හැසිරෙයි. ඒක නිසා මේක මනෝ විකාරයක් වෙන්න දෙන්න නරකයි. නමුත් කයේ දැනෙන දේ කකුලේ දැනුණට දැනෙන්නේ උණුසුම් නම් උණුසුම් බව. කම්පන බව, චංචල බව විතරක් දැකලා කයයට සම්බන්ධ නැතුව දැක ගන්න පුළුවන් වඩා හොඳයි. ඒක නිසා ඒකට මේ කාය පොට්ටබ්බේ ඉඳලා මනායතයට මාරු වෙන මාරුව ස්වභාවිකව වෙන එකක් වෙන්න දෙන්න කියනවා. හිතලුවක් වෙන්න දෙන්නේ නැතුව ස්වභාවිකයක් වෙන්න දෙනවනම් හොඳයි. අන්තිමට යනකොට භාවනා මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. හැබැයි ඉතින් යන්න ඕනේ ප්‍රകෘති ආරා. හිතලුවක් හරහා නෙවෙයි. එහෙම වෙනවනම් හොඳයි. ඒ නිසා අන්තිම වෙනකොට ඔක්කොම මන ආයතනේ බව පමණක් බව තේරෙන්න පටන් ගන්නවා. මෙසේ මෙනෙහි කිරීම ධාතු මනසිකාර භාවනාවද යැත්තට මේ වගේ යන්න පුළුවන් නම් ඒක අර කයට සම්බන්ධ කොටස් සම්බන්ධ නැතුව භාව ලක්ෂණ වලට යන්න පුළුවන් නම් උණුසුම් බව, කම්පන බව, චංචල බව ඒකට ධාතු මනසිකාරය කියලා කියන්නේ. සක්මනේදී කෙලවරට සප්පමිනි විට පාදක එකතැනටගෙන නවතිනව නවතිනව නවතිනව යනුවෙන් හැරෙන විට හැරෙනවා හැරෙනවා හැරෙනවා යනුවෙන් මෙනෙහි කිරීම පහසු මෙනෙහි කිරීමෙන් පසු නැවත පාදයට සීමුක සිත යොමු කරමින් වම දකුණු ලෙස පැවැත්වීම සතිය නොකඩවා පවත්වා ගැනීම උපකාර වේද පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඇත්තට මුලදි මුලදි ඒ මෙනෙහි කිරීම අවශ්‍යයි නැත්නම් හිත එහිමේ දුවන නිසා ඒකෙදිත් කියන්න පුළුවන් මෙනෙහි කරමින් පුරුදු කරපු කටයුත්ත මෙනෙහි නොකරම කරන්න පුළුවන් නම් සමාධිය ගැඹුරු වෙනවා. නිසා මෙනෙහි කිරීම කරන්ඩ අදාළ සමාධියට එනකම් අනාද අදාළ සතියට එනකම් ඊට පස්සේ ඉබේම මම මේකට නිදර්ශනයක් දෙන්නේ බබෙක් නලවනකොට ඒකත් දඟලනවනම් නිදා ගන්න නැත්නම් හයියෙන් නැලවිලි කවි කියන්නත් ඕන කකුල් දෙකත් හොල්ලන්න ඕන. නිදාගෙන යනකොට නැලවිලි කවිය පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. කකුල් දෙක හෙල්ලිලා ටිකක් අඩු කරන්න. හොඳට නිින්ද යාගෙන යනකොට කියලා එහෙමම නැස කරනවා මිසක් අර නිින්ද යාගෙන ඉන එක හොල්ලන්න පටන් ගත්තොත් ආය සැරයක් ඔන්න පුතේ අලියෙන්නවා ඔන්න ගියාගෙන අරු නැගිටිනවා. ඒ නිසා බබෙක් න ඕගොල්ලන්ට වැඩිය මම බබාලා හදලා තියෙනවා මම දන්නවා. බබෙක් නලවන ක්‍රමී. සතිය සමාධිය දිනු කරන්න ඕනේ ගැලවෙන ගැලපෙන නැලවිලි කවිය කියන්නේ බබා නින්දියාගෙන එනවනම් හෙල්ලිලා ඔටි තොටිල වුණත් පද්දන ප්‍රමාණය අඩු කරන්න කියනවා නැලවිලි කවිය අම්මා ඉන්න බව දැනෙන්න හ්ම් කියනවා ඒ වගේම කරත්තයක් කෙලවනකොට ගොනෙක් කොළේ කොළපාගෙනකොට උට හොඳට ගහන්න ඕනේ කලේ කලාතේ ඉන්න එකට හොඳට අඳුරේ පාන්න ඕනේ දුවන්නේ නැත්තම් ඊට පස්සේ ඌ අඳුරේට යනවනම් ගහන්න ඕනේ. අඳුරේ කියනකොට යනවනම් ගහන්න. ඊට පස්සේ අඳුරේත් නැතුව යන්න පුළුවන් නම් ඌට පොඩි සද්දයක් කරනකොට පිටිපස්සේ මම ඉන්නවා ඔබට ඕනේ නම් තලනවා කියලා. එසකොට ගහන්න ඕනේ නරකට. එසකොට අඳුර බණ්ඩාරිය අඩු කෙරුවට කමන්නේ. ඒ වගේ මේ මෙනෙහි කිරීමත් අඳුරයක් වගේ. බබා නලවන නැලවිල්ලක් වගේ ප්‍රයෝජනෙ සලකලා කරන්න ඕනේ. බබා නිින්ද ගියාට පස්සෙත් නලවන්න හදනවනම් ඒ අම්මයි නලවෙන්නේ කියලා මම හිතන්නේ. බබා නෙවෙයි. අම්මා නලවෙන්න හදනවා නලවෙරි කවි කියලා. ඒ නිසා ප්‍රයෝජනේ දරකලා පාවිච්චි කරොත් මෙනෙහි කිරීම හරිම ප්‍රයෝජනවත් උපාංගයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශූන්‍යතා අනිමිත් අපහිත ලෙස ධර්මයේ විස්තර කිරී. ඒ පහදා දෙන්න තෙරුවන් සරණයි. මෙවම මම නොසලකා හරිනව නෙවෙයි ධර්ම දේශනාවට සම්බන්ධ කරන බවට ඉඳුරා ප්‍රකාශ කරනවා. පොරොන්දු වෙනවා. දේශනාවදී අපි වැඩි දේශනාවලදී බුදිය ගන්න එපා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට ආනාපාන සති සහ පිම්බීම හැකිලිමන දෙපැත්තටම එක එකවර මාරුවෙන් මාරුවට වැටෙනවා. එවිට හිත ඒ කාරණාවට තබා ගැනීම අපහසු බව මට හැඟියන්නේ. මම මුලින් ආනාපාන සති භාවනා කරනකොට හොඳින් හිත එම අරමුණේ පැවතුනා ඒ අවස්ථාවේ ආලෝකය එළි හොඳින් පෙන්වනවා. දැන් දෙපැත්තට ඒ කියන්නේ පිම්බි පැකිලිම යන දෙකම හිත යන්නේ එක නිසා ටිකක් හිත අරමුණට ටිකක් හිත අරමුණට එන එකට බාධා වෙනවා. ඒට උපදේශයක් ලබා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනේ දෙකම නතරකරනද ආනපානියෝ පිම්බි පැකිලිම නතර කරලා ඉන්නවා. මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා ඉන්නවා කියනකොහොම හිඳිනවා මම හිතගෙන නෙමෙයි ඇවිදින්න නෙමෙයි නිදාගෙන නෙමෙයි මම ඉඳගෙන ඉන්නවා කියන මේ දෙකේ එකක් මෙනෙහි කරන්න. එතකොට හිතට රණ්ඩු කරන්න දෙයක් නැහැ. මොකද මේ දෙකටම පිම්බීම හැකිලිම යහනපානේ ඔක්කොටම පොදු අරමුණක් තමයි ඉන්නවා හිඳිනවා කියන එක. එතකොට හිත කලබල කරන්න. එහෙම කරලා මේ මේ දෙන්නගේ රණ්ඩු අයින් කරන්න. අයින්ට අයින් කරාට පස්සේ ඉස්සරහට යන්නම් ඊට පස්සේ ස්වභාවිකව එකක් මතුවේ සමාහට ආනපානෙ හෝ පිම්බීම හැකිලිම. ඒව නැතුව හරි කමන්නේ මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන හිඳිනවා කියන අරමුණ ගත්තන පටලවිලි වෙන්න තියෙන ඉඩ අඩුයි. කෞර්ණී ස්වාමීන් වහන්සේ ඊට ඉක්මනින් හිත සමාධිගත වෙන විට දැනෙනවා දැනනවා ලෙස ගන්නා විට දැනෙන්නේ මම දැන් මෙතන වාඩි වී ඉන්න බවද යන්න පහදා දෙන්න ස්වාමීන් වහන්සේ දැනනවා දැනනවා ලෙස මෙනෙහි කරන විට අහමු ලෙස හුස්ම දැනෙන්න පටන් ගනී. එවිට නැවත ඊජස බලන්න දැනන පහදා දෙන්න හිමේනි. ඉතින් මේ පළවෙනි එක කරනකොට මොකද්ද වැටෙන්නේ කියලා මගෙන් අහනවයි කියන එක ඒක එච්චර ගැළපෙන එකක් නෙවෙයි. වැටෙන දේ Tamanට නිසිද්ධ වෙන්නේ. මම නැවතත් කියනවා මේකේ තියෙන ව්‍යාකරණ දෝෂය තේරෙනවද කියලා දැනගන්න. ඊතා ඉක්මනින් හිත සමාධිගත වෙන විට දැනෙනවා දැනනවා ලෙස ගන්නා විට දැනෙන්නේ මම දැන් මෙතන වාඩි වී ඉන්නා බවද යන්න පහදා දෙන්න ස්වාමීන් වහන්සේ මට මොනවද තේරෙන්නේ. භාවනා කරන එක නෑ පය මේ මොකද්ද වැටෙන්නේ කියලා දැනගන්න. මට මට වැටෙන්නේ නෑ. මට වැටෙන්නේ මම ඉඳගෙන හිටියොත් මට වෙන දේ. ඒක නිසා මේක නැවත නැවත කරලා තමම උරගාලා බලන්න ඕනේ. ඒ දැනනවා දැනනවා කියන ඉන්නකොට මට මොකද්ද වැටෙන්නේ කියලා. වැටෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවනම් මට සමහරලාට මේ මේ ප්‍රශ්න කරුත් එක ටිකක් දුර යන්න පුළුවන් වෙයි. වැටෙන්නේ මේකද කියලා මම අහුවට මට ඒක තේරෙන්නේ නැහැ. දෙවෙනි කොටසක් තියෙනවා දැනනවා දැනනවලට මිනී කරන විට අහඹුලස හුස්ම දැනෙන්න පටන් ගනි. එවිට එවිට නැවත ඒ දිස බලන්නද යන්නත් පහදා දෙන්න. දැනනවා දැනනවා කියලා මිනී කරන වෙලාවේදී සද්දත් ඇහෙයි. හිතවිලිත් දැනෙයි. වේදනක් දැනෙයි ආනාපානෙ දැනෙයි තමන්තර දැනනවා දැනනවා කියනකොට පවතින විවේක ගතියට ඒ විස්රාම ගතියට ඒ හුදේකලාවට මේක බාධාවක් නෙවෙයි නං ආනාපානෙ හෝ පිම්බීම හිතවිල්ල හෝ වේදනාව හෝ හිති හිතවිලි සද්ද අර ඉන්න දැනෙනවා කියන එකේ තියෙන හුදේකලා බවට විවේකයට විස්රාමයට හිත දාගන්න එකයි තියෙන්නේ ඒ එන යන ඔක්කොමලත් එක්ක කලබල වෙන්න දෙන්නේ නැතුව අර තැම්පත් වෙච්ච ගතියට පස්සද්ධියට පුළුවන් තරම් සහයෝගය දීලා අනුග්‍රහ කරලා ආනපනිය ආවත් තමන්ට විවේකී පවත්වන්න පුළුවන් නම් ආනපානේ අරමුණු කරන්න ඒ තරමට හොඳයි. එහෙම නැත්නම් ආනපානේ හැර්මිකයක් විදිහට පාවිච්චි කරලා කමන්නේ ගමනට අපහසු නම් නැතෝ විවේක වෙනවනම් ඒ වෙලාවේ අපි ආනපානේ වුණත් නොසලකා මම දැන් මෙතන කියන එකේ හිතයට වාසි වැඩි කියලා මම නම් හිතනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර්මයේ සිටින පරියන්කේදී ටික වේලාවක් ගත වූ විට සමාගෙන සිටින කකුල සියුම්මට ටික ටික ඇතිල්ලෙමින් සෙලවෙන වාසිය දැනි. සමහරට තද වෙමින් උඩට ඇදෙන වාසිය දැනි. මේ අවස්ථාවේදී මූල කර්මස්ථානයේ සහ මේ පෙන්න දේවල් සියල්ලම මෙනෙහි කරනවාද? නැත්නම් සියුම් වූ මූල කර්මස්ථානයේ හිත තියනවාද? ඔව්. සියුම් වූ මූල කර්මස්ථානයේ හිත පවත්තන්න මෙවුවා අර කකුලේ දැන ඇතිලෙන සෙලවෙන දේවල් ආගන්තුක විදියටත් මූල කර්මස්ථානයේ නේවාසික විදියටත් අපි සලකන්න ඕනේ. භාවනා නොකරන අවස්ථාවන් වලදී ස්පියාගත් විට මුළු ඇඟම රිද්මේකට ස්පන්දන රිද්මේට සෙලවෙනවා ශේජනි. සමහරට මේ අපහසුකම් මේ ගැන උපදෙස් දෙන්න. භාවනා නොකරන අවස්ථාවක් කියන එකක් ඇත්තේ නෑ සතිය පැත්තෙන් බලනවා. භාවනා නොකරනයි කියලා මෙතන අදහස් කරන්නේ නැති ඉඳගෙන ඉන්නේ නැති වෙලාවක භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා ඉඳගෙන නැති වුණාට සතිය තියෙන හැම වෙලාවකම භාවනා කරන වෙලාවක් ඒක නිසා සතිය තියෙන හැම වෙලාවෙම හිත තියෙන ඇතුලේ මේ හිත ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතන වගේ හැම වෙලාවෙම වැඩ. ඒව දකින්න එක බය වෙන්න දෙයක් නැහැ. ඒ දේ බලන්නේ නැත් ඒකට බය නිසා තමයි ඔය ටෙලිවිෂන් බලන්නේ. අනුන්ගේ දේවල්. ඒක බලන්න බය නිසා තමයි නව කතා බලන්නේ. චිත්‍ර කතා බලන්නේ, පත්‍ර කියවන්නේ. භාවනා කරනකොට ඇතුලේ තියෙන හොල්මන පේන්න පටන් ගන්නවා. ඒක නිසා අර නිල්ලම භාවනා මධ්‍යස්ථානයේ මම නිතර කියන එකක් තමයි පෝස්ට් එකක් ගහලා තිබුණා. උඹට කවදා හරි උඹේ ඇත්ත දැක්කොත් උඹ බය වෙලා දුවයි හොල්මනක් දැක්කයි කියලා. මේක ඇත්ත ස්වරූපයේ ඇතුලේ හොල්මනක් තමයි. ඒක ආට පේන්නේ නැති එක හොඳයි. තමනුත් කැමති නැහැ බලන්න. ඇතුලේ තියෙන කොච්චරක්වත් නලිය නලිය නලිය නලිය තියෙන එකක් තමයි. ඒක දකින්න එක හොඳයි. ඕනෙම වෙලාවක ඇස් දෙක පියාගෙන හිත තැම්පත් වෙනකොට මුදුවට භාවනාවක ඉන්නවා වගේ ඒ ඇතුලේ තියෙන ස්පන්දන කම්පන චංචල මේව වගේක් වෙනවා. මේක තමයි භවය කියන්නේ. මැරිලා නැහැ. නිින්ද ගිහිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඒක ඉතින් ඔය නලිය නලිය තියෙනවා නිකන් පත්තු නීටිපන්දන් දැල්ලක් දිහා බලන්න. ඒක දිතරම හෙල්ලෙන ගතිය තියෙනවා. නිකන් පේන නීටිපන්දන් දැල්ල තියෙනවා. වෙනමොත් එකම එකම අංශුවක්වත් නතර වෙලා නැහැ. ඒක තද්ද බල වැඩ. ඉතින් ඒක නිසා ශරීරයේ මේ කියන தත්ත්වය දකින්න මම දැන් මෙතන කෙන්තන්ට හිත ගන්න ගත්තට පස්සේ පේන්නේ මේක තමයි මේක මේට සුද්ධ වශයෙන් භාවනා කියලා කිය හැකියි. භාවනා නොකරන වෙලාවක් නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මානුදම් ප්‍රතිපදාවට ඇතුළත් වීමෙන් පසු දේව පූජා, බෝධි පූජා, පහන් පූජා, දසත්ත ඥාන පූජා, මෛත්‍රී පෝෂත්ව පූජා වලට යෙදීමට සිත නොදී. බුද්ධ දේශනාවට අනුව එම පූජාවල් කළ යුතු පහදා දෙන්න හිමිනේ. මේ මෙව්වත් කෙරුවට කමන්නේ. බබාලා හම්බෙච්ච අම්මලා තාත්තලා ඒ බබාලා වැලි දෙල්ලම්පත් වෙනකොට ඒ තෙල්ලන් ගෙදෙට්ටත් ආගන්තුකෝ ගිහිල්ලා ඒ බබාලා දෙන දෙයක් කාලා එනවා ප්‍රශ්නයක් නැහැ. බබාලගේ සෙල්ලමට සම්බන්ධ වෙලා ආවිල්ලා කියන ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනගන්න ඕනේ බබාලගේ සෙල්ලමක් කියලා. නැත්තම් බබාලා කලබල වෙලා අඬනවනේ. එහෙනම් බබාලා ඇවිල්ලා සෙල්ලම් බත් වෙනකොට අම්මටත් ආරාධනා කරන අපේ ගෙදෙට්ට එන්න ඇවිල්ලා බට්ටියක් කාලා යනවා බොහොම හොඳයි ගිහිල්ලා අර බට්ටියක් කාලා ඉන්නේ කිනසි හැබැයි දැනගන්න ඕනේ මේ ළමා සෙල්ලමක් කියලා අයින් කරන්න යන්න එපා මොකද පොඩි දරුවා තාම ලොකු වෙලා නැහැ නේ බබාලා බබාගේ සෙල්ලම් කරගත්තා වයි තමනුත් ඒකට ගියාට පවු නැහැ හැබැයි ඒක බබාලාගේ සෙල්ලමක් කියලා දන්නවනම් බබාලටත් ආදර්ශයක්, අම්මලා තාත්තටත් ආදර්ශයක්. ඕව වළක්වන්න බෑ අපිට. ලෝකේ හැමදාම ඒ ලාමක දේවල් තියෙනවා. ඒව තිබිච්චාවයි. අපි ගියාට ප්‍රශ්නකුත් නැහැ. මේකටයි යන්නේ, මේකයි කරන්නේ, දැන් ඉන්නේ මේකේ ඉඳලා කියලා දන්නවනම් කිසිම කෙනෙකුට අපිට පහත්තර සලකන්න ඕනේ නැහැ, බනින්න ඕනේ නැහැ. ආරාධනා කිරුවොත් ගිහිලේ වැඩේ කරලා එන එකයි තියෙන්නේ. එක මොඩකමක් විතරක් කරන්න එපා. මෙවුව ආරම්භ කරන්න එපා. මේවට මුල් වෙන්න එපා. ඕන කෙනෙක් මුල් වෙලා කරන එකට ආරාධනා කරලා ගිහිල්ලා ආවට කමන්නේ. තමයි මුල් වෙලා කරුවොත් වඩා හොඳ දේ තියෙදි මේ ලාමක දේවල් කරන එක රත්තරන් තියෙදි අසුචි අත ගන්නවා වගේ වැඩක්. අසුචි අත ගෑවත් කමන්නේ කවුරු ඇවිල්ලා කිව්වොත් මෙන්න මේක අස්ස කරපන් කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් තමයි පටන් ගන්න එපා. මෙවැනි දෙයකට මුල් වෙන්න එපා. මොකද ඒ වෙනුවට කලියුත්තක් තියෙනවා. හොඳ එකක් තියෙනවා. නමුත් මුල් වෙලා කරන කට්ටියට දොස් කියන්නත් එපා. ඒකට තමයි සම්බන්ධ වෙන්න උනාට ලැජ්ජ වෙන්නත් එපා. අවශ්‍යතාවයට ගියා සම්බන්ධ වෙලා ආවට ප්‍රශ්නකුත් නැහැ. ඒක අර බබාලගේ බුදුජානනාංශ කියලා තින්නේ කුමාර කුමරිකාවන්ගේ වැලි සෙල්ලම් වලට සම්බන්ධ වෙනවා වගේ. ගිහිල්ලා එන එක මේකේ දෝෂයක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා තුළින් සතිය වඩ아가න වචනයක් කියලා තියෙනවා මට තේරෙන්නේ නැහැ. භාවනා පාන භාවනා තුළින් සතිය වඩ아가න ඒ වචනේ ජීවත් වෙමින් ඒ විදිහට ජීවත් වෙමින් මානසින් සීල අත්හැරීම් කළහොත් භවය භව ගමන නතර කළ හැකි වේද? සත්‍ය වඩ아가ගෙන යනවනම් ආනාපානතරි හරහා මානසින් සියලු දේම අත්හැරීම කරන්න ඕනේ නෑ. ඒක කරන්න ඕන දෙයක් නෙමෙයි ඒක වෙන්න ඕනේ එකක්. සතිය තියෙනවා ඒක වෙයි ඒක කරන්න බෑ. කෙරුවත් අල්ලන්නෙත් මනසෙන් අතහැරියයි කියලා තමයි කියන්නෙත් මනසෙන් මනසමයි මායාකාරයා ඒක නිකන් හොරාගේ අම්මෙන් පේන අනා වගේ වැඩක් මනසින් අතහැරියමයි කියලා කියන එක හොරාගේ අම්මෙන් පේන හැල්ලක් ඒක නිසා අතහැරෙන විදිහට වැඩේ කරන්න අතහරින්න උත්සාහ කරනවා කියන එක මනස දීපු ලණුවක් කැමක් කියලා මට නම් පේනවා සීළු බැඳීම අතර සීළු පිරිසිදු සිටීමේ මේ ස්ථාන පැමිණි භාවනා යෝගී සිටීම නික්කම් පාරමිතාට අයත් වේද ඔව් ඒක නම් ඔව් කියලා කියකි මේ නමුත් වෙලා තියෙන්නේ අපෝ යන්නේ මොන හිතින්ද කියලා මේකේ ලියලා නැහැ. මේ ඇවිල්ලා භාවනා කරලා යනකොට යන්නේ මොන කම්ම හිතවිල්ලකින් දන්නේ. එනකොට නම් එක්කම හිතවිල්ලෙන් තමයි එන්නේ. අපෝ යනකොට වෙනම කම්ම හිතවිල්ලක් යනවා. ඒකත් ලියවනම් මේ ප්‍රකාශනය හරි අංග සම්පූර්ණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්ම භාවනාවේදී ආපසු හැරීමේදී භාවනා කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද? අර එතෙන් යනකම් ගෙන ආපු සතිය කැඩෙන්නේ නැති වෙන විදියට නැවතිල්ලේ නිස්සද්දව සති අධිෂ්ඨාන කරලා කරන්න කියනවා. මේ මෙතන ලියලා තියෙන slowly mindfully silently කියලා ඒක ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ නැවතිල්ලේ කරන්න ඒ ඒන් කිසිම සද්දයක් නැහැ කියන විදිහට ඉතාම නිස්සද්දව කරන්න සතිය අදිස්ථාන කරන මම මෙතෙන්ට ගෙනාවු සතිය හැරෙනකොටත් අරගෙන යන්න පුළුවන් කියලා. ඒක තමයි හැරෙන වෙලාවේදී ඒක අභ්‍යාසයක්. හදියට අර දුවගෙන ආපු එකන අනිත් එකනට මේ බැටන් එක දෙන වෙලාවේදී හැලෙන්නේ නැති වෙන විදිහට දෙන්න අතර සමவாயයක් තියෙන්න ඕනේ. ඒක මේ තෙන්දි අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ භාවනා කරන ශරීර පුරාම ඇඟ පුරා නලියන ගතියක් දැනේ. හේතුව කොමක්ද? මේක ෂුවර් එකටම නතර වෙනවා මැරිච්ච දවසේ. නතර කරන්න ඕනේ නම් ඉන්නකන් නලියනවා තමයි. ඕකට තමයි ජීවිතය කියන්නේ. මොන මොන නලියන එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේකට ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. දීපු ගමන් ටක් ගාලා නතර වෙනවා. හැබැයි ඉතින් නඩු දානවා <laughs> මිනි මරුවන් කෙරුවා කියලා හරි මේ ඒකයි වෙලා තියෙන්නේ. මේක තේරෙන්නේ භාවනා කරන්න පටන් ගත්තාම විතරයි. එහෙම නැත්නම් අපි හිතන්නේ අපි බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ තමයි හිතෙන්නේ. භාවනා කරන්න ගියාම මේක බලවේග පේස කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ ගාලා දෙනවා. හිතා ගන්න බැරි තරම් වේගෙන් තුනයි. ඒ කියන්නේ හැබැයි හොඳ භාවනාවක්. භාවනාව වැඩි වෙන්න වැඩි වෙන්න මේකේ කාර්යක්ෂම භාවය, උත්සන්න භාවය, ආසන්න භාවය වැඩි වෙනවා. ඒකට බය නොවි මූණ දෙන එකයි කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම සක්කායදිට්ඨිය අනුකමකට පහදා දෙන මේ ප්‍රශ්න මම ප්‍රතික්ෂේප කරනවා. අපි බොහොම සුමාන දෙකට වැඩමුළුවක් කරන්නේ අපිට මුළු ත්‍රිපිටකයේම හදාරදර ඉඳ ගියොත් කෙලවරක් කරන්න බෑ. නිසා සමහර ප්‍රශ්න මේක සක්කාය දිට්ඨි සූත්‍රය කියලා සූත්‍රයක් මම මෙල්බන් වලදී කරලා තියෙනවා. කාට හරි මේක අවශ්‍ය නම් අපේ මේ පටිගත කරන මහත්යට හරි පිටින් එන පොඩි ආමතරණ අපි කරන්නේ CD එකක් හොයලා දෙයි. ඒකේ තියෙනවා ඒ දවස් 20ක විතර විස්තරයක් කරපු එකක්. නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. අපි මේ රිට්‍රීට් එකේදී ඒක කරයිද නැද්ද කියන්න බෑ. මොකද අපි මාතෘකාවත් තෝරාගෙන ඒක දිගේ තමයි යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන් දැකීම සඳහා අවශ්‍ය නේද? ඒ විස්තර කර දෙනස ගෞරවණීය ඉල්ලා සිටිමි. මේකේ අපි ගන්න මාතෘකාවට අදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡා වෙනවා. ඒ ඔක්කොම සමහර විටක ඉවර වෙන්න පුළුවන් අපි මේ ගත්ත සූත්‍රයේ ඔක්කොම බලන්න කැහුවොත් ඒක නිසා කාට හරි කලින් තිබුණ රිට්‍රීට් එකයි මේකයි ඊට පස්සේ යන දෙක තුනක විස්තර ඇහුවොත් ඔක්කොම විස්තර කිය တဲ့ හැටි මට නම් වශයෙන් නම් කියාගෙන යන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. භාවනාවට සම්බන්ධ කරන එක නිසා අපි ගන්න සූත්‍රයට අදාළ කොටස් ටික නම් ඒතෙන් තෙතින්දි සාකච්ඡා වෙයි. මම බලන්නම් ඒක ධර්ම දේශනා කරන වෙලාවේදී මේ ප්‍රශ්නෙට අනුග්‍රහ පිණිස අපි කොහොමද මේ ටික සම්බන්ධ කරගන්නේ කියන එක. කරුණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී පළමුව නාසිකාග්‍රේ ළඟම හුස්ම වැටෙන බවක් දැනෙනවා. පසුව ඇස් මට්ටමේ නල්ල මට්ටමේ සිට ඉහළට හුස්ම වැටෙන බව දැනෙනවා. අනුකම්පාවෙන් මේ පහදා දෙන්න. ඒ කියන්නේ අර හුස්ම දැනෙන තැන වෙනස් වෙනවා කියන එක. හුස්ම වැටෙන තැන වෙනස් වෙනවයි කියන එකයි මේ ඒක ස්වභාවයෙන් වෙනවනම් වෙනස් කරන්න යන්න එපා. එහෙමම යන්න දෙන්න අපිට ඕන කරලා තින්නේ ආනාපානෙවත් වදින තැනවත් නෙවෙයි සතියයි. සතිය එක දිගට තියෙනවා නම් ආනපනේ කොතනදින්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේක චලනයේ වෙන එක සිද්ධ වෙන්න පුළුවන් අජත්ත බහිද්දා দূරේ සාන්තිකේ වශයෙන් සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා. දුර සිට ලඟ වෙනවා ළඟ සිට දුර වෙනවා දුර වෙනවා ඇතුළත වැටෙනවා පිටත වැටෙන වෙනස්කම් ආනපන සිදුවෙන්න ඉඩ තියෙනවා ඒ සිදුවෙන දේවල් අනුව කටයුතු කරනවා මිසක් ඒක එච්චර ලොකු අභියෝගයක් විදිහට බාරගන්නේ ඒව වෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් මේ වෙනපව තමයි දන්නවනම් ඒක තමන්ගේ සතිය ලොකු දක්ෂකමක් විදියට ඒක තමන්ගේ භාවනායේ දක්ෂකමක් විදියට සලකන්න ඒක ගණන් නොගෙන හිටීමෙන් මේකෙන් වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් වුණාට සතිය පාවා දෙන්න එපා. හැකිතාක් සතිය අඛණ්ඩව පැවැත්වීම තමයි අපි මේ වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලිඛිත ප්‍රශ්න ප්‍රදේශයේ මෙතනින් સમાપ્ત වෙනවා. අපි පැයකට ආසන්න කාලයක් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් සඳහාගත කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් තව විනාඩි 30ක් 35ක් විතර කාලේ ධර්ම සාකච්ඡාව සඳහා මිඩංගු කරන්න පුළුවන්. ඒ නිසා කාට හරි මේ දැන් සඳහන් කරපු දේවල් මත හෝ ඊටම අමතරව තමන්ගේ භාවනාව සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන පැහැදිලි කිරීම අවශ්‍ය නම් කරුණා කරලා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ ධර්ම දේශනාවලදී විශේෂයෙන්ම මේ භාවනාව සම්බන්ධ වැඩසටහන් වලදී මට අන්න ලැබුණ බොඩි ලැන්ග්වේජ් කියන වචනේ. ආනන්ද මට ඒක ඒතරම් පැහැදිලි නෑ. ඒක පැහැදිලි කරගන්න ඕනේ. මම හිතනාගෙන නැත හිතාගෙන හිටියේ ඒක අපේ මේ අයින් දක්වන යම් ප්‍රකාශනයක් වෙන්නේ නැති කියලා. ඒක අපේ භාවනාවට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්. මම හිතන හැටියට ඒක නිවැරදි කියන එක පැහැදිලි කර දුන්නා. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී කතා කරනවා පොඩි එකාගේ මන අපේ කියලා. පවුලේ මොනවාදී ආර්ථික ප්‍රශ්නයක් කරන වෙනකොට පොඩි එකෙක් සෙල්ලම් බඩුවක් අරගෙන දීලා ඉතින් අම්මයි තාත්තයි එක හොඳටම දඟලනවා. ඒක ඕනෙමයි. ඒ අම්මට තාත්තට අරන් දෙන්න සල්ලිත් නැහැ. ඉතින් මේක අඬනවා නම් අපි කියන ඔන්න දීලා දාන්න පොඩි එකාගේ මනාපෙනේ. ආර්ථික වශයෙන් ඕකේ ලාභයක් නැහැ. නමුත් පොඩි එකා නලවන්නේ. ඒ වගේ මේ ඇඟත් හරි පොඩි එකෙක්. ඌ භාවනා කරනකොට ඕම නම් බෑ කකුල දිග අරපන් නැත්තම් බෑ කකුල දිග අරපන් නැත්තම් බෑ කකුල දිග අරපන් කියලා තීන් චර්චුරුයි. ඉතින් එනවා පොඩි එකාගේ මනාපෙනේ ඔන්න කකුල දිග ඇරියා. හැබැයි මම භාවනා කරගෙන යනවා. ඒ ඇඟ අවශ්‍ය වෙලාවල් වලට යම් යම් sannivedana නිකුත් කරනවා. එන ඔක්කොම කරන්න යන්නේ ඉවසන්න දරන්න බැරි නම් ඇඟේ අවශ්‍යතාවය සම්පූර්ණ කළා දෙනවා. ඒක ඇඟ කතා කරන්නේ වචන වලින් නෙවෙයි. ඇඟ කතා කරන්නේ අපහසුතාව පෙන්වීම හරහා. ඒ අපහසුතාව බාධාක් නැතුව කරලා දෙන්න පුළුවන් නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි සතිය කඩා ගන්න නැතුව. ඇවිදිනකොට වේගේ සක්මන් කරනකොට වේගය ඇඟෙන් අහගන්න. කොච්චර දුරින්ද පය තියන්නේ කියන එක ඒක ඇඟ කියලා දෙයි. දැන් කකුල වේදනාව ආපුවාම ඇඟෙන් අහුවා මොකද්ද කරන්න ඕන කියලා එයා පොඩ්ඩක් දිගාරින් නැත්තම් නැගිටලා යන්නේ. අපි කියන්නේ ඒ කියන ඔක්කොම කරන්න හදනවා කියලා. නමුත් ඉවසා දරා ගන්න බැරි නම් ඇඟට කියන දේ අහුම්කම් දෙනවා කියලා කියන්නේ ඇඟ කෙරේ දක්වන මෛත්‍රිය. ඇඟ අවබෝධ කිරීමක්. හැබැයි ඇඟ හුරතල් කරන්න යන්න එපා. පොඩි කනාස්ටි කරන්න යන්න එපා. ඌ ඇත්තටම ඉල්ලනවා නම් ඔය පොඩි එකාගේ මනාප. ආන්නේ ඒක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවනම් කරත්ත බඳින මිනිස්සේ ඒ ගුණාගේ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරන්නේ නැතුව හම්බෙන සල්ලි සේරම gedara විතරමට ගත්ත. අරකට පුණක්කු ටිකක් කරන් දෙන්නේ නැතුව තනකොළ ටිකක් කරන් දෙන්නේ නැතුව මම ඉස්සලා ගෑනිට දරුවට සලකලා ඉන්න ඕනේ කියලා කරත්ත බිස්නස් කරන්න බෑ. ගෑනිට දරුවට ඉස්සලා හරකට සලකලා ඉන්න ඕනේ. ඒකට තමයි බිස්නස් එක කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් පවුලේ වැඩ කර ගන්න. අන්න ඒ වගේ ප්‍රමුඛතාවයේ දීමේදී මේ කය අවුරුදු 40 ලක්ෂයක්ද කොහොද පරණ එකක් මේක ඇවිල්ලා තියෙන RNA DNA අණු කවදාවත් මැරෙන්නේ නැහැ. දෙමාපියන්ගෙන් දරුවන්ට දෙමාපියන්ගෙන් දරුවන්ට ඇවිල්ලා ඒක දිගේ යන්නේ මේක. ඒ නිසා මුළු මානවයා සම්පූර්ණ සියලුම දැනුම මේ ඇඟේ තියෙනවා. අපේ අපේ પરම්පරාවේ අපේ සම්ප්‍රදායේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒක ලකුණු ටික මේකේ තියෙනවා. ඉතින් ඊගාව සිද්ධියේදී ඒක මතු කරලා පෙන්නනවා. අපි ඒක යටපත් කරන්න යන්න ගියොත් අනවශ්‍ය අර්බුද මත වෙනවා, පිළිකා මත වෙනවා, ප්‍රශ්න මත වෙනවා. අපිට තියෙන්නේ එයා ඒ කරන sannivedanayak කරනවා. අපිට භාවනාදී කියනවා ඇඟ. අන්නේ කියන දේ අහන්න දන්නේ නැති මනුස්සයාට අපි කියනවා අත්ති කියලා මතාන යෝගයේ යෙදෙන කෙනයි කියලා. ඇඟට සැප දෙන්නේ නැතුව භාවනා කරන්න ආවේ. සරුවචන සවුරුදු 6ක් ඕක කෙරුවා. හරි ගියේ නෑ. ඒ නිසා ගාන්ධිතුමා ඉන්න කාලේ හරියටම මේ බොහොම නිහතමානී අල්පේච ජීවිතයක් ගත කරපු කෙනෙක්. නිතර ලෙඩ වෙනවලු. හැබැයි අන්තිම කාලේ තාම ජනප්‍රිය වුණා. ඒ චේතුම ළඟට ගිහිල්ලා කවුරු හරි ආරාධනා කළොත් අපි අසවල් දාච උත්සවයක් පවත්වනවා. අපි ඔබතුමාට ආරාධනා කරනවා කියලා එයා කියනවලු මගේ මේ බూరు සහෝදරයා ඊට දුන්නොත් එන්නම් කියලා. ගුරු සහෝදර කියන්නේ මේ ඇඟ ඒ වෙලාවකට මට ඉඩ දුන්නොත් එන්න. ඊට නැද්ද කියන එක මට කියන්න බෑ මම සහෝදරයෙන් අහලා තමයි කියන්නේ. මේ බුරු සහෝදරත් එක්ක ගමන තියෙන්නේ. බුරු සහෝදරය ඉඩ දුන්නොත් එන්නම් කියනවා. ඉතින් පෝස්ටර් එක නම දාන්න කමන්නේ නම දාන්න. ඊට නැද්ද කියන එකේදී මේ සහෝදරය ඒ වෙලාවට කියන එක තමයි. ඉතින් ඌට සලකන්නේ නැතුව මේ ගමන කරන්න බෑ. ඒ නිසා අපි මේ ඇඟ යාලු කරගන්න නැතුව ඒ කරන්න යන ගමනේදී බුද්ධ ඥානවංශයට පස්සේ ආචාර්යවරු කියලා තියෙනවා අබ්බත් අජ්ජත් බහිද්දා වස්තු විසද ක්‍රියා කියලා මේ ශරීරේ නිතරම පිවිදිච්ච ගතියෙන් තියෙනවා මේ මනස නිතරම පිවිදිච්ච ගතියෙන් ඒක සඳහා ඕන දෙයක් දෙන්න හැබැයි මං කියන්නේ කාමීත්‍යාචාරය කියලා මං කියන්නේ සුඛෝපභෝගී දේවල් කියලා මං කියන්නේ අධිපාරිභෝගිකත්වයේ කියලා නමුත් ශරීරයට අවශ්‍ය කරන වතුර ටිකක් දුන්නාට කාන්තපය දිගේ ඇරියට ඒ කිසියම් පාපයක් නැත්තේ අවශ්‍යතාවයේ ඒ වගේ මෙහෙම දීලා කටයුතු කරනකොට එයා සහයෝගය දෙන්න පටන් අරගත්තොත් එයා පස්සේ යත් අපිට අනුග්‍රහ කරනවා. ඒ නිසා නිතරම ඒ බොඩි ලැන්ග්වේජ් එක දැනගන්න ඕනේ. ඒක නිසා මේ ශරීරය හැම තත්ත්වයන් වලටම යොමු කර කර එයා ඒකට දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය දැන ගැනීම සිද්ධ වෙන්නේ භාවනාවේ විතරයි කියලා මම ප්‍රසිද්ධ ප්‍රකාශ කරනවා. වෙන කිසිම විෂයක වෙන කිසිම ශිල්පයක මේ යගේ සම්පූර්ණයෙන් වැඩ ගන්නෑ. ඕන ශිල්ප කෙනෙක් වාද කළා තර්ක කළා අහන්න හැම ශිල්පයක්ම ලෝකේ තියෙනවා විසම බරයි. කදා සමබර නැහැ. භවනාදී විතරයි හිත කය දෙක දකුණු මොලේ වම් මොලේ දෙකත් ශරීරයත් දෙකත් සමබර කරලා ආයසරයක් මේක නිකන් පදම හරි ගැසලා දුන්නවා. නිසා ඒක විතර ශරීරයේ මේ භාවනා කරනවා විතර හිතට කයට කරන්න පුළුවන් උත්තරම අනුකම්පාවක් වෙන්නේ නැත්තේ. වෙන කරන ඕනම වැඩක් මේ ශරීරය දෙතිස්වද දීමක් කරන්නේ. ඒකයි මේ පිළිකයෙන්. ඒකයි මේ අර්බුදයෙන්. ඒකයි මේ කැක්කුම් පිපුරුන් එන්නේ. ඒ අර දීපු දෙතිස්වද වල විසම බර භාවය නිසා. භාවනාදී ඒක වෙන්නේ නැහැ. භාවනා දෙපැයි ඒවා මතු කරනවා. මතු කරන එක හරහා කීයගේ අසවල් දවසක උඹ මේකට මෙන්න මේ විදිහේ වදයක් දීලා තියෙනවා. නැත්නම් වෙන කෙනෙකුගේ ශරීරයකට මේ වදයක් දීලා තියෙනවා දැන් එනවා. ඒකට මූණ දෙන එක මිනිසුකට කළ හැක්කක්. ඒ වගේම කිරීම හරහා දුක තේරුම් ගන්න පුළුවන්. ශරීරය තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ බොඩි ලැන්ග්වේජ් කියන එක බොඩි ලැන්ග්වේජ් කියලා සාමාන්‍යයෙන් කියන්නේ ගොළු භාෂාව. ගොළුන්ට කතා කරනකොට අතිපය කතා කරනකොට බොඩි ලැන්ග්වේජ් කියලා කියනවා. Taman taman එක කතා කරන්නේ හැම වෙලාවෙම ගොළු භාෂාවෙන් තමයි. අතුලත කතාව යන්නේ ගොළු භාෂාවෙන්. ඒකට හොඳට අහුම්කම් දීලා ඒ දේ දන්නේ නැති වුණොත් මතක තියානින්න අපස්මාර කියන රෝගේන. ආයුර්වේදයේ කියනවා මුත්‍රා කරන්න ඕනලායි මුත්‍රා පිෂු ධාතු මුත්‍ර වේග පිට කරේ නැත්නම් වැසිකිලි කරන්න ඕනලාදී වැසිකිලි වේග පිට කරේ නැත්නම් ශුක්‍ර ධාතු වෙනවාදී ශුක්‍ර පිට කිරීම ඒ දේ කෙරුවේ නැත්නම් අපස්මාර තමයි ඊට පස්සේ මානසික විකෘති ඇති කරනවා ඉතින් ඒක ඉෂ්ට කරනවා කියන එක බොඩි ලැන්ග්වේජ් එක හරහා තමයි දන්නේ එයා දන්නවා එයා වෙලාවට ඇවිල්ලා කියන මේ දේ කරපන් කියලා ඒක උගව දෙනෙක් යටපහුව කරගෙන ජීවත් වෙනවා. විශේෂයෙන්ම අද තියෙන සමාජයේ තියෙන හැම රැකී රස්සාවක්ම හරියට පෑයට රස්සාව. අන්තිම විසමයි. අන්තිම විසමයි මේ ශරීරෙට. ශරීරට අවශ්‍ය කරලා තියෙන එයාට පහසුකම් ටික දීගෙන යනවනම් හරි ලේසි මේ භාවනා යෝගී ජීවිතයටත් හරිම ලේසි ශරීරත් එක්ක යහළු වෙලා ශරීරකින් දේ අහලා ඔක්කොම කරලා දෙන්න අර මාත්‍ය කිව්වා. ඔක්කොම කරලා දෙන්නේ නැහැ. ඉවසා දරා ගන්න බැරි දේ කරලා දුන්නොත් පෞසිද්ධ වෙන්නේ. මම තව එකක් කියන්න කැමති මේ මේ පූජාවල් පූජා කරන්න පටන් ගත්තොත් ඒක අලි කරදරයක් වෙනවා. කිසිසේත්ම ගැන කලබල වෙන්න එපා. අවශ්‍ය කෙනෙකුට ඉන්නවනම් අන්තිම දවසේ අපි ඒකට විනාඩි 10 15ක් ගත කරගමු. මම මේ සංවිධානයකරණය කරන්න විශේෂයෙන් කියනවා. සමහරු මේ ටිකේ මෙහි ඉන්න ටිකේ කට්ටිය සුපර් මාකට් එකට පිටත් කරනවා පූජාවල් ගෙන්නන්න. තන්නේ ක්‍රම අවශ්‍යයක් නැති වැඩක්. පූජා කරන්න එපයි කියලා මම කියන්නේ. ඒ කරන එක අන්තිම දවසට ඇවිල්ලා එක සැරේ ඉවර කරමු. මේ අනිත් ඒවා කරන්න එපා. එතකොට ඒක නිකන් අපේ වැඩපිළිවෙලට නොගැලපෙන ගතියක් තියෙනවා. නැයි වෙන මතක් කළ යුතු සාකච්ඡා කළ යුතුමක් නැත්නම් අපි සක්මන් සඳහා වේලාව ගන්නවා. ඒකලා අද දවසේ 4 වෙනි පැයට අපිට තියෙන ධර්ම දේශනාවක්. ඒ කියන්නේ සක්මනින් පස්සේ එනිසා අපි නැවත gediya ගහනකොට හතරට මෙතන නැතරස් වෙනවා ධර්ම දේශනාව සඳහා. ඊට ඉස්සර වෙන කාටද කියන්න තියෙන යමක් තියෙනවා නම් කියන්නේ කියලා මම නැවත මතක් කරනවා නැත්නම් අපි මෙතනින් સમાપ્ત කරන්න හදා. හොඳයි. ශිරු දිනාටම තෙරුවන් සරණයි.